ධර්මානුශාසනාව දේශකයාණන් වහන්සේ පොල්ගහවෙල පුතුහැර අල්ගම ශ්‍රී සංඝරාජ රාජමහා විහාරාධිකාරී පොල්ගහවෙල පුතුහැර මහපිටිය ශ්‍රී සරණංකර සංඝරාජ මහා විද්‍යාලයේ ආචාර්ය ත්‍රිපිටකවේදී ශාස්ත්‍රවේදී අතිපූජ්‍ය මයිලෑවේ නාරද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 ඒකච්චෝදානං දේති සමනස්සවා බ්‍රාහ්මනස්සවා අන්නං පානං වත්තං යානං මාලා ගන්ධ විලේපනං සේයාව සත පදීපෙයං සෝයං දේති තං පච්චාසින් සති තස්ස සුතං හෝති ධාවතින් සා දේවා යාමා දේවා තුසිතා දේවා නිම්මාන රති දේවා පරනිම්මිත වසවත්ති දේවා දීඝායුකා වන්නවන්තෝ සුඛං බහුලාති සාදු සාදු ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්නතුනි ඒ අංගුත්තර නිකායේ පංචම භාගයේ අටක නිපාතයේ දාන වර්ගයට අයිති පස්වෙනි සූත්‍රය තමයි දානූපපත්ති සූත්‍රය කියලා කියන්නේ. ඒ සූත්‍රය මුල් කරගෙන මේ මොහොතේ අප විසින් මේ ධර්ම දේශනාව පවත්වන්නට යෙදෙනවා. ඊට පෙර පින්වත් ඔබට ධර්මාවවාදයක් දීමටයි අපේ අදහස. අපිට මතකයි බණ පදයක් තියෙනවා සබ්බ දානං ධම්ම දානං ජිනාති කියලා. සියලුම දාන වලට වඩා ධර්ම දානය ශ්‍රේෂ්ඨයි කියනවා. ධර්ම දානය උතුම් කියනවා. නොඑක් අයට නොඑක් අයට දන් දෙන්න පුළුවන්. Taman කැමති අයට. ඊටාම ආශාවෙන් අපේ රටේ ජීවත් වෙන ජනතාව දානය දෙනවා. ඒ බව වෙසක් පොසොන් වැනි පොය වලට ඒ පොය මුල් කරගෙන දෙන දන්සල් වලින් හිතා ගන්න පුළුවන්. ඒ තරම් දාන දෙනවා. නමුත් ඒ සියලුම දානවලට වඩා වටින්නේ ධර්ම දානය. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ලියවිච්ච පොතපත් තිබෙනවා. ඒ පොත්පත් කියවනවා. ඒ වගේම ධර්මය දේශකයන් වහන්සේලා ලවා ඔබ හැම කෙනෙක්ම අහනවා. ඒ වගේම ධර්මයේ දේශනා කරනවා. මේ සියලුම කරුණු ධර්ම දාණයට අයිති. ඒ ධර්ම දාණය මහත්ඵල මහානිසංස ලැබෙන පින්කම. ඒ පින්කම තමයි මේ මොහොතේ මේ සිදුවෙන්නේ. ඒ වගේමයි අපි අහලා තියෙනවා සුනාත ධාරේත චරාත ධම්මේ. සුනාත ධාරේත චරාත ධම්මේ. සුනාත කියන්නේ හොඳට අහන්න කියලා. මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන පින්වත් ඔබට සිදුවෙනවා මේ මොහොතේ ඔබේ හිත පාලනය කරගන්න. අපි ධර්මයේ ශ්‍රවණය කරනකොට අපේ සිත නොයේ තැන්වල පිහිටලා තියෙන්නේ, ගමන් කරලා තියෙන්නේ. සමහර gedare ඉන්න දුව ගැන, පුතා ගැන, ස්වාමියා ගැන, භාර්යාව ගැන, අම්මා තාත්තා ගැන gedara පිළිබඳව වතු පිටි පිළිබඳව ඔබේ සිත ඒ තැන්වල නැවතිලා ඇති. අන්න ඒ සිත ඊටාම ඉක්මනින් සකස් කරගන්න වෙනවා මේ ධර්මය අහන්න. එහෙම සකස් කරගත්ත හිතක් ඇතිව එක සිත් දරාගෙන මේ ධර්මය ඔබට සිදු වෙනවා මේ මොහොතේ හොඳින් අහන්නට සුණාත ඒ අසන ධර්මයි සියලු දහම් කොටස් ධාරිත දරා ගන්න වෙනවා සිටී තැම්පත් කර ගන්න වෙනවා සිටී ඒ සිටේ තැම්පත් කරගන්න දරා ගන්න දහම් කරුණ චරාත ධම්මයි එකින් එක එකින් එක අරගෙන කල්පනා කරමින් ඔබේ ජීවිතයට සම්බන්ධ කරගන්න ඕන. ජීවිතේ පවත්වාගෙන යන්නේ එතකොට ධර්මානුකූලවයි. ධාර්මික ජීවිතයක් ඔබ ගත කරනවා. ඒ ගත කරන ධාර්මික ජීවිතය ධර්මිෂ්ඨ ජීවිතය ඔබ ගත කරනකොට ඔබ නිසා ඔබේ භාර්යාවත් ධර්මානුකූල තත්ත්වයටපත් වෙනවා. අම්මයි තාත්තයි දෙන්න ධර්මානුකූල ජීවිතයක් ගත කරනකොට තමන්ගේ දරුවොත් ධර්මානුකූල ජීවිත ගත කරනවා. පවුලක්. gedara සිටින සමාජිකයෝ ධාර්මික වෙනකොට ඒ ගෙදරට එන යන අයත් ධර්මානුකූල ජීවිත ගත කරන්න පුරුදු වෙනවා. ඉගෙන ගන්නවා. ඒ අයගේ මෙලව ජීවිත ධර්මානුකූල ජීවිත බවට පත් කරගන්නකොට ඔවුන්ගේ පරලෝ ජීවිතත් નિરાයාසයෙන්ම ධර්මානුකූල බවට පත් වෙනවා. ඒ අයගේ සංසාර ගමන සුගතිගාමීව තමයි ගත කරන්නේ. සුගතිගාමි ජීවිත තමයි ගෙනියන්නේ. අපි පිනක් තහමක් කරලා ප්‍රාර්ථනා කරන්නේ මතු බුදු වෙන මෛත්‍රී බුදුන් දැක නිවන් දකිත්වා. අපේ ප්‍රාර්ථනාව ඒකයි පින්කම කරලා අවසන්. අනාගතේ බුදු වෙන්නේ මෛත්‍රී බුදුහාමුදුරුවෝ. ඒ බුදුරජාණන් වහන්සේ දැකලා උන්වහන්සේගෙන් ධර්මය අහලා සෝවාන් ආදී මාර්ගඵල පිළිවෙලින් නිවන් දකින්නට. වාසනාව තිබෙන්නේ මෙන්න මේ අයට. ඒ නිසා ඒ ගමන් මාර්ගේ යන්නට ඔබට ආශිර්වාදයක් වෙනවා. ශාන්තියක් වෙනවා. ශක්තියක් වෙනවා මේ ධර්මයේ ශ්‍රවණය කිරීම. ඒ නිසා සෑම කෙනෙක්ම මේ ධර්ම දේශනාව හොඳින් අසන්නට කියලා අප ඔබට කරුණාවෙන් මතක් කර සිටිනවා. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි. අද ධර්ම දේශනාවට මාතෘකාව වශයෙන් අපට ලැබුණේ දානූපපති සූත්‍රය. දානූපපති සූත්‍රයෙන් පෙන්වා දෙන්නේ බුදුරජාණන් වහන්සේ දන් දීමෙන් සිදුවෙන උත්පත්ති 8ක් පිළිබඳව. මේ ධර්ම දේශනාව පවත්වන්නේ බුදුහාමුදුරුවෝ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ වාසය කරමින්. අනාථ පින්ඩික සිටුතුමා, අනේ පිටු සිටුතුමා ලොකු ආශාවක් තිබුණා. ලස්සන පන්සලක් හදලා සියලු දේම සමන්නාගත වූ පන්සලක් හදලා බුදුහාමුදුරන්ට පූජා කරන්න. ඒ නිසා පන්සලක් හදන්න සුදුසු බිමක් බැලුවා. සුදුසු තැනක් බැලුවා. සුදුසු ඉඩමක් බැලුවා. එතකොට ජේත කුමාරයා තමන්ගේ උයන ඉහළම මුදලට විකුණනවායි කියන පණිවිඩය ලැබුණා. අනේ පිටිසිටුතුමා ජේත කුමාරයා හමු වෙලා විශාල මුදලක් දීලා කෝටි ගාණක් දීලා උයන කත්තා. උයන අරගෙන ඒ උයනේ තිබ්බ සියලුම ගස් කපලා අයින් කරලා රන් කාවන උයනේ බිම ඇතුළුවා. ඒ මට පන්සලක් හැදුවා. ධර්මශාලාවක්, චෛත්‍යයක්, බෝධියක්, භික්ෂුන් වහන්සේලාට වැඩ සිටින කාමර වැසගිලි කැසිගිලි පද්ධතිය ආදි කොට ඇති සියලු දේම හැදුවා. ඒ පන්සලේ කාමරය බුදුහාමුදුරු වෙනුවෙන්ම කුටිය බුදුහාමුදුරු වෙනුවෙන්ම වෙන් කළා. ඒ කුටියේ දොර ජනෙල් ඇරෙනකොට ගව් ගානක් ඈතට සුවඳ විහිදෙනවා. ඒ සුවඳ ගල්වනවා. කවුද? දෙවියන් විසින්. දෙව්ලොව දෙවියෝ මේ කාමරයේ සුවඳ ගන්නවා. ඒ නිසාම සුවඳ කුටිය කියලා නම වැටෙන බුදුහාමුදුරුව වැඩ සිටින කාමරයට. විශාල පන්සලක් හදලා ඉවර කළා. ඉවර කරලා අනාථ පින්ඩික සිටුතුමා අනේ පිට සිටුතුමාට කල්පනා වුණ නමක් දාන්න. බොහොම වැදගත් නමක් දාන්න ඕනේ කියලා හිතනකොට මේ අදහස දැනගත්ත ජේත කුමාරයා. ඉක්මනට සිටුතුමා හම් වෙලා කිව්වා සිටුතුමනි පන්සලක් හදන්න ඉඩමක් දෙන්න හිටියේ මං විතරයි. ඒ නිසා ඒ ගැන හිතලා නමක් දාන්න. ඒ නම මගේ නම වෙන්න ඕනේ කිව්වා. ඒ අනුව ජේත කියන නම දැම්මා. ජේතවනාරාමය. සවැත්නුවර ජේතවනාරාමය කියලා ලෝක ප්‍රසිද්ධ වුණා. ඒ ජේතවනාරාමේ බුදුරජාණන් වහන්සේ බොහෝ කාලයක් වැඩ සිටියා. ඒ වැඩ සිටිමින් විශාල දහම් කරුණු රාශියක් බුදුහාමුදුරු දේශනා කළා. ඒ දේශනාවලින් එක දේශනාවක් තමයි මේ දානෝපපති සූත්‍රය. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි කෙනෙක් ඉන්නවා. ඒ පුජ්‍යලයා ශ්‍රමණයෙකුට හෝ බ්‍රාහ්මණයෙකුට හෝ දානයක් ශ්‍රමණේකට හෝ බ්‍රාහ්මණයෙකුට දානයක් දෙනවා. භික්ෂුන් වහන්සේලා රැස් කරවලා බුදුහාමුදුරුවෝ මේ ධර්මයේ දේශනා කරන්නේ. ලෝකයේ තුල එක පිරිසක් ඉන්නවා. ඒකයි මේ කියන්නේ. ඒ අය ශ්‍රමණෙක් හොයාගන්නවා. ඒ කියන්නේ භික්ෂුන් වහන්සේ පමණක්ම නෙමෙයි. බුදුහාමුදුරන්ගේ කාලේ විවිධ ආගම් තිබ්බා. ඒ ආගම්වල සිටිය අය පැවිදි වෙච්ච අය. හිසකෙස් කපලා කහ පාට වස්ත්‍ර පොරවාගෙන ඉන්න අය. මේ සියලු දෙනාම ඒ ඒ ආගම් නියෝජනය කරන පැවිද්දෝ. එයින් කෙනෙක් තෝරා ගන්නවා. ශ්‍රමණෙක් තෝරා ගන්නවා. එහෙම නැත්නම් බමුණෙක් බ්‍රාහ්මණෙක් තෝරා ගන්නවා. තෝරාගෙන දන් දෙනවා. ඒ දාණයට ගන්නවා ආහාර පාන. කෑමට සුදුසු සෞඛ්‍ය සම්පන්න පිරිසිදු ඉඳුල් වෙච්ච නැති. තව කෙනෙක් ආපු නැති. අනුභව කළේ නැති. ආහාර පූජා කරනවා. ඒ වගේම බීමට සුදුසු බීම වර්ග ඕන තරම් තියෙනවා. ඒ වයින් සෞඛ්‍ය සම්පන්න පිරිසිදු පානයක් පූජා කරනවා. ඒ වගේම වස්ත්‍ර පූජා කරනවා. විලිවසා ගැනීමට ගැළපෙන සුදුසු වස්ත්‍ර පූජා කරනවා. ඒ වගේම පාවහන් පූජා කරනවා. ඒ වගේම ආවාස කුටි හදලා පූජා කරනවා. මල් පූජා කරනවා. සුවඳ විලුම් ඇඟ ගල්වන පූජා කරනවා. ඒ වගේමයි ඒ පුජ්‍යලයා මේ සියල්ලම පූජා කරලා ඒ පූජා කරපු දේ සිය දහස් ගුණයෙන් මට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙම ප්‍රාර්ථනා කරමින් ඉන්න ඔහු පංචකාම ගුණයෙන් යුක්තව සතුටින් ඉඳුරම් පිනවන උසස් කුලයක් වූ ශාස්ත්‍රීය කුලයේ හෝ උසස් කුලයක් වූ බ්‍රාහ්මණ කුලයේ හෝ උසස් කුලයක් වූ ගෘහපතියන් අතර හෝ මම මැරුණන් පස්සේ මම වයසට ගිහිල්ලා මගේ ශරීරයේ ඇටකොටු කැඩිලා බිඳලා ගිහිල්ලා මරණයට පත් වුණන් පස්සේ මටත් ඒ උසස් තැනක උපදින්න තිබෙනවා නම් කොච්චර හොඳයිද කියලා කල්පනා කරලා ඒ උසස් තැන උපදින්න ප්‍රාර්ථනා කරනවා. ඒ ප්‍රාර්ථනා කරන මේ පුජ්‍යලයා ඒ අදහසෙම ඉන්නවා. එයම අදිෂ්ඨාන කරගෙන එයම සිදුවෙන තැනට වැඩ කටයුතු සලස්වාගෙන ජීවිතය ගත කරනවා. එහෙම ගත කරන මේ පුජ්‍යලයා ඊළඟට මොකද කරන්නේ? තමන් පංචකාම සම්පත්තියෙන් යුක්ත වූ සිතක් තියෙන කෙනෙක් නිසා අනාගත බලාපොරොත්තුවක් නැහැ. අනාගතේ සෝවාන් මාර්ගය හෝ ඵලෙ, සකෘදාගාමි මාර්ගය හෝ ඵලෙ, අනාගාමි මාර්ගය හෝ ඵලෙ, අරහත් මාර්ගය හෝ ඵලෙ ලබන්න ආශාවක් නැහැ බලාපොරොත්තුවක් නැහැ. ඒ නිසා ඔහුගේ අදහස ඉටු වෙනවා. මරණින් මතු ශාස්ත්‍රීය කුලයක හෝ බ්‍රාහ්මණ කුලයක හෝ ගෘහපති පවුලක හෝ උපදිනවා. ඒ උපත ලබන්න නම් සිල්වතෙක් වෙන්න ඕනේ. පංචශීලය ප්‍රතිපත්තියක් වශයෙන් රකින කෙනෙක් වෙන්න ඕනේ කඩ නොකර. අෂ්ටාංග සීලය එහෙම නැත්නම් දස සීලය වැනි සීලයක් ආරක්ෂා කරන්න ඕනේ කඩ නොකර. සමහර විට බොහොම කලාතුරකින් කැඩුනොත් නැවත සමාදන් වෙන්න ඕනේ. ඒ වාගේ සීලයක් සමාදන් වෙච්ච කෙනෙක් තමයි බ්‍රාහ්මණයෙකුට හෝ ශ්‍රමණයෙකුට හෝ දානීය දෙන්න ඕනේ. ප්‍රාර්ථනා බලාපොරොත්තු ඉටු කරගන්න පුළුවන් වෙන්නේ ඒ සිල්වතාටයි. මොකද සිල්වතාගේ සිත පිරිසිදු නිසා. යහපත් සිතුවිල්ලක් බලාපොරොත්තු වෙයි. ඉතු වෙනවා නම් එහෙම හිතනවා නම් ඒ පුජ්‍යලයා සිල්වත් කෙනෙක් වෙන්න ඕනේ. දුසිල්වතාට කවදාකවත් ප්‍රාර්ථනාවක් ඉටු කරගන්න ලැබෙන්නේ නැහැ. ඒක පුජ්‍යලියක. තව පුජ්‍යලියෙක් ඉන්නවා ඒ පුජ්‍යලයා ශ්‍රමණේක හෝ බ්‍රාහ්මණේක හොයාගෙන දානයක් දෙනවා. ඒ දානේ දෙන්නේ ආහාර පාන වස්ත්‍ර පාවාන් ආවාස මල් සුවඳ විලවුන් ඒ වගේම ඇඳ ඇතිරිලි කොට්ටමෙට් ආදී දන් දෙනවා ආර්ය දන් දීලා ඒකම ප්‍රාර්ථනා කරනවා ඒ දේම මට ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ඒ ප්‍රාර්ථනාව කරන අතරේ ඔහුට කල්පනා වෙනවා ජීවිතේ ලස්සන රූප ඇති. ඒ වගේමයි දීර්ඝ ආයුෂ ඇති. දිව්‍ය ලෝකයක් තියෙනවා. ඒ දිව්‍ය ලෝකේ තමයි චාතුම් මහා රාජිකා දෙවියන්. ඒ දෙව්ලොව දෙවියන් අතර උපදින්න ආසාවක් ඇති වෙනවා මරුණන් පස්සේ. ඔන්නේ ඒ පුජ්‍යලයා හිතන දේ දන් දීලා. ඒ ආශාව, ඒ බලාපොරොත්තුව ඔහුට ඉටු කරගන්න පුළුවන්. ඇයි? පංචකාම සම්පත්තියෙන් යුක්ත පුජ්‍යලෙක් මෙයා. මෙයාගේ හිතේ සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් කියන මාර්ග හෝ ඵල ලබන්න ආසාවක් නැහැ. බලාපොරොත්තුවක් නැහැ. ඒ නැති නිසා පංචකාම සම්පත්තියෙන් යුක්ත සිතක් තියෙන නිසා ඔව් මරණයෙන් පස්සේ උපත ලබනවා චාතුම් මහා රාජික දෙවියන් අතර. ඒ පුජ්‍යලයක් ඒ ප්‍රාර්ථනාව ඉටු කරගන්න ඕන නම් සීලයක පිළිපදන්න ඕනේ. සීලය ආරක්ෂා කරන්න ඕනේ. සීලය රකින්න ඕනේ. ඒ සීලය පංච සීලය වෙන්න පුළුවන්. අෂ්ටාංග සීලය වෙන්න පුළුවන්. දස සීලය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙනත් සීලයක් සමාදන් වෙච්ච කෙනෙක් වෙන්න පුළුවන්. ඒ සීලය කඩනු කර ආරක්ෂා කරන්න. ජීවිතයේ පරදුවට තබලා සීලය රකින්න වෙනවා. ඒ සිල්වතාවේ හිත හරි පිරිසිදුයි. යහපත් සිතුවිල්ල. ඒ යහපත් සිතුවිල්ල හරියනවා. සිල්වතෙක් නිසා. දුසිල්වතාට ප්‍රාර්ථනා කළාට ලැබෙයිද? ලැබෙන්නේ නැහැ. ඒ උගන්වන්නේ බුදුහාමුදුරුවෝ. දුසිල්වතෙකුට කොච්චර හොඳ දෙයක් ප්‍රාර්ථනා කළත් ලබා ගන්න අපහසුයි, අමාරුයි, දුෂ්කරයි. ඒ වගේම බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට දේශනා කරනවා තවත් පුජ්‍යලෙක් තවත් පිරිසක් ලෝකයේ තුල ඉන්නවා. මේ කියන පුජ්‍යලයා ශ්‍රමණේ හොයාගෙන එහෙම නැත්නම් බ්‍රාහ්මණේ හොයාගෙන දන් දෙනවා. ඒ දන් දෙන්නේ ආහාර පාන වස්ත්‍ර පාවාන ආලෝකයේ සඳහා ඕනෑ කරන උපකරණ ඒ වගේම කුටි ඒ වගේම ඇඳ ඇතිරිලි කොට්ටමෙත් ආදී දන් දෙනවා දන් දීලා ඉවරලා ඒ දෙන දේම ප්‍රාර්ථනා කරනවා සිය දහස් ගුණයෙන් මට ලැබීවා කියලා එහෙම ප්‍රාර්ථනා කර කර ඉන්නකොට ඔහුට හිතෙනවා ඊටාම ලස්සන රූප තියෙන. ඒ වගේම දීර්ඝ ආශ තියෙන. හොඳට සැප සම්පත් විඳින දෙව්ලොවක් තියෙනවා. ඒ දෙව්ලොව තවතිසා දෙව්ලොව. ඒ තවත්සා දෙව්ලොව දෙවියන් අතර අනේ වයසට ගිහිල්ලා මේ ශරීරයේ ඇට කොටු කැඩිලා බිඳිලා මරණයටපත් වුණාන් පස්සේ මට උපදින්න තියෙනවා නම් කොච්චර හොඳයිද කොච්චර යහපතක්ද කියලා හිතනවා හිතලා ඒ අදහසින්ම ඉඳගෙන ඒ අදහස හරියන තැනට වැඩ කටයුතු කර ගන්නවා මේ පුජ්‍ය දෙයක් පංචකාම සම්පත්තියෙන් යුක්ත සිතක් තියෙන නිසා අනාගතයේ මට සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් කියන මාර්ග හෝ ඵල ලැබෙන්නේ නැති නිසා මොහුගේ අදහසත් ඉටු වෙනවා. මොහුගේ අදහස ඉටු වෙන්න මොහු මේ පුජ්‍යල සිල්වතෙක් වෙන්න ඕන. පංචින් අටසිල් දසසිල් හෝ වෙනස් සීලයක් සමාදන් වෙන්න ඕන. එහෙම වුණොත් තමයි ඒ උපත ලැබෙන්නේ. දුසිල්වත් වුණොත් ඒ උපත ලබන්න බෑ. එතනත් උගන්වනවා සිල්වතාගේ හිත පිරිසුදු නිසායි ඒ ප්‍රාර්ථනාව ඉටු වෙන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තව පුජ්‍යලයක් ඉන්නවා ඒ හතරවෙනි පුජ්‍යලයා. එයත් යම් කිසි ශ්‍රමණේ හොයාගෙන යනවා. එහෙම නැත්නම් බ්‍රාහ්මණේ හොයාගෙන යනවා. ගිහිල්ලා දන් දෙනවා. දන් දීලා ආහාර පාන වස්ත්‍ර ආදී දන් දෙනවා. දන් දීලා ඒ දන් දෙන දේම ප්‍රාර්ථනා කරනවා. එහෙම ප්‍රාර්ථනා කරන මේ පුජ්‍යලයා කල්පනා කරනවා වයසට ගියා. ශරීරේ ඇටකොටු කැරිලා බිඳලා යනවා. මරණයටපත් වෙනවා. අනේ මම මැරුණන් පස්සේ උපදින්න ඕනේ දිව්‍ය ලෝකයක් තියෙනවා. ඒ තමයි යාම කියන දෙව්ලොව. දෙව්වරු අතර. මේ පුජ්‍යලයක් පංචකාම සම්පත්තියෙන් යුක්ත සිතක් තියෙන නිසා අනාගතේ සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් කියන මාර්ගව ඵල ලබන්න බලාපොරොත්තුවක් නැහැ. ඒ නිසා ඔහුගේ අදහසත් ඉටු වෙනවා. ඔහුගේ අදහසත් ඉටු වෙන්න ඒ පුජ්‍යලයා සිල්වතෙක් වෙන්න ඕනේ. පංචශීල රකින්න කෙනෙක් වෙන්න ඕනේ. නැත්තම් අටශීල රකින්න කෙනෙක් වෙන්න ඕනේ. නැත්තම් දසශීල රකින්න කෙනෙක් වෙන්න ඕනේ. එහෙම නැතිනම් වෙනස් සීලමය වශයෙන් සිල්වත් කෙනෙක් වෙන්න ඕනේ. ඒ සීලයක් ජීවිතයේ දෙවෙනි කොට ආරක්ෂා කරන්න ඕනේ. කඩන්න බිඳින්න බෑ. නිතරම ඒ සමාදන් වෙච්ච සීලය කැඩෙනවා නම් ඒ සීල් පැකීමක් නෙමෙයි. සීලය කැඩෙන්නේ බිඳින්නේ බොහොම කලහතරකින්. එතකොට නැවතත් තියෙන්නේ ඒ සීලයේ සමාදන් වෙනයි. හිත පිරිසිදු කෙනෙක් නිසා ඒ අදහසත් ඉටු වෙනවා. ඊළඟට තව පුජ්‍යලයක් ඉන්නවා. ඒ පුජ්‍යලයක් ශ්‍රමණේකෝ බ්‍රාහ්මණේකෝ හොයාගෙන ගිහිල්ලා දන් දෙනවා. ඒ දන් දීලා ආරපාන වස්ත්‍ර පාවහන් මල් සුවඳ විලවුන් ඒ වගේම ආවාස කුටි ආදී දන් දීලා ඒකම ප්‍රාර්ථනා කරනවා. එයම සිය දහස් ගුණයෙන් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙම ප්‍රාර්ථනා කරමින් ඉන්නකොට ඔහුට දැනගන්න ලැබෙනවා. ලස්සන රූප තියෙනවා. බොහෝ ආයුෂ තියෙන. සියලුම සැප විඳින දෙව්ලොවක් තියෙනවා තුසිත දෙව්ලොව. අනේ ඒ දෙව්ලොව මට උපදින්න තියෙනවන ะ. කියලා හිතනවා. Taman වයසට ගිහිල්ලා මේ ශරීරයේ ඇටකෝටු කැඩිලා බිඳිලා මරණයටපත් උනන් පස්සේ ඒ උපත ලැබේවා කියලා. ඒ උපත ලබන්න පුළුවන් ඒ පුජ්‍යලා සිල්වතෙක් නම් පමණයි. සීලය පෙර කී විදියට රකින්න ඕන. චිත පිරිසුදු නිසා යහපත් නිසා ඒ අදහස ඉටු කරගන්න පුළුවන් සිල්වතට. දුසිල්වතෙකුට ඒ ප්‍රාර්ථනා ඉටු කරන්න බෑ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තව පුජ්‍යලයක් ඉන්නවා. ඒ පුජ්‍යලයා ශ්‍රමණේ හොයාගෙන බ්‍රාහ්මණේ හොයාගෙන දන් දෙනවා. ආහාර පාන වස්ත්‍ර පාවහන් කුටි ඒ වගේම ඇඳ ඇතිරිලි කොට්ටමෙත් ඒ වගේම මල් සුවඳ විලුම් ආලෝකයේ සඳහා ඕන කරන උපකරණ දන් දෙනවා දන් දීලා ඒවම ප්‍රාර්ථනා කරනවා ඒවම ලැබේවා කියලා සිය දහස් ගුණයෙන් ලැබේවා කියලා එහෙම ප්‍රාර්ථනා කරමින් ඉන්නකොට ඔහුට දැනගන්න ලැබෙනවා ලස්සන රූප තියෙන බොහෝ ආයශ තියෙනවා සියලුම සැප විඳින දෙව්ලොවක් තියෙනවා. ඒ තමයි නිම්මාන රති දෙව්ලොව. ඒ නිම්මාන රති දෙව්ලොව උපදීවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ ප්‍රාර්ථනාව කරමින් ඉන්නකොට මේ කුජලයා වයසට යනවා. වයසට ගියාම මේ ඇටකොටු කැඩෙනවා, බිඳෙනවා. අවසානයේ මරණය උදා වෙනවා. මරණයෙන් පස්සේ මේ දෙව්ලොව ඉපදේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ ප්‍රාර්ථනා කරන පුජ්‍යලයා සිල්වතෙක් වෙන්න ඕනේ. පංචශීලය රකින කෙනෙක් වෙන්න ඕනේ. අෂ්ටාංග සීලය රකින කෙනෙක් වෙන්න ඕනේ. දස සීලය රකින කෙනෙක් වෙන්න ඕනේ. යම් සීල ප්‍රතිපදාවක නියැලෙච්ච කෙනෙක් වෙන්න ඕනේ. ඒ සීල ප්‍රතිපදාවේ යෙදෙන කෙනෙකුට තමයි මේ ප්‍රාර්ථනාව ඉටු කරගන්න පුළුවන් වෙන්නේ. මේ ප්‍රාර්ථනාව ඉටු කරගන්න පුළුවන් සිල්වතෙකුටයි හේතුව සිල්වතාගේ හිත පිරිසිදුයි. නරක නෑ. අයහපත් සිතුවිලි නෑ. යහපත් සිතුවිලි තියෙන්නේ. එනිසා යහපත් සිතුවිල්ලක් නිසා මේ අදහස ඔහුට හරියනවා. දුසිල්වතෙකුට ප්‍රාර්ථනා කළාට කිසිම දෙයක් ලැබෙන්නේ නෑ. දුසිල්වත්කම නිසා. ඔහුගේ සිත අපිරිසුදු නිසායි එහෙම වෙන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තව පුජ්‍යලයක් ඉන්නවා. ඒ පුජ්‍යලයා ශ්‍රමණේක හෝ බ්‍රාහ්මණේක හෝ ශ්‍රයාග්න යනවා. ගිහිල්ලා දාන් දෙනවා. දාණයට ගන්න පූජා කරන්න දෙන්න ආහාර පාන වස්ත්‍ර පාවා ආලෝකයට ඕනෑ කරන උපකරණ කුටි ඒ වගේම ඇඳ ඇතිලි කොට්ට මෙට්ට මල් සුවඳ විලෝම මේවා පූජා කරනවා දන් දෙනවා ඒ දන් දීලා සිය දහස් ගුණින් මේක ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා එසේ ප්‍රාර්ථනා කරමින් ඉන්නකොට ඔහුට දැනගන්න ලැබෙනවා බොහෝ ආයුෂ තියෙන සියලු සැප සම්පත් විඳින ලස්සන රූප තියෙන දෙව්ලොවක් තියෙනවා. ඒ දෙව්ලොව තමයි පරිනිම්මිත වසවර්ති දෙව්ලොව. අනේ ඒ දෙව්ලොව වයසට යන මම මගේ ඇටකෝඩු කැඩිලා බිඳිලා යනවා. මම මරණයටපත් වෙනවා. මරණයටපත් වුණන් පස්සේ ඒ දෙව්ලොව මට උපදින්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරගෙන ඒ අදහසින්ම කටයුතු කරගෙන ඒ ප්‍රාර්ථනාව ඉටු කරගන්න පුළුවන් විදිහට ක්‍රියා කරනවා. එහෙම සිතන ඔහු පංචකාම සම්පත්තියෙන් යුක්ත සිතක් තියෙන නිසා ඔහුගේ බලාපොරොත්තුවක් නැහැ අනාගතේ සෝවාන් මාර්ගයට හෝ ඵලයටපත් වෙන්න. සකෘදාගාමි මාර්ගයට හෝ ඵලයටපත් වෙන්න. අනාගාමි මාර්ගයට හෝ ඵලයටපත් වෙන්න. අරහත් මාර්ගයට හෝ ඵලයටපත් වෙන්න සිතක් නැහැ. එනිසා ඔහුගේ අදහස ඉටු වෙනවා. ඔහුගේ අදහස ඉටු වෙන්න නම් ඔහු සිල්වතෙක් වෙන්න ඕනේ. පංචශීලය රකින්න සිල්වතෙක් වෙන්න ඕනේ. එහෙම නැත්නම් අෂ්ටාංග සීලය රකින්න සිල්වතෙක් වෙන්න ඕනේ. එහෙම නැත්නම් දස සීලය රකින්න සිල්වතෙක් වෙන්න ඕනේ. සිල්වතාගේ සිත පිරිසුදු නිසා යහපත් නිසා ඒ අදහස ඉටු වෙනවා. දුසිල්වතෙක් නම් ඒ අදහස ඉටු වෙන්නේ නැහැ. ඔහුගේ සිත අපිරිසුදු නිසා. බුදුරජාණන් වහන්සේ ළඟට භික්ෂූන් වහන්සේලා රැස් කරවලා ඒ භික්ෂූන් වහන්සේලාට බුදුහාමුදුරු උගන්වනවා කියා දෙනවා. දානය දෙනවනම් ඒ දානය දෙන අයගේ අදහස් වලට අනුව තව පුජ්‍යලයක් ඉන්නවා තව තැනක උපත ලබනවා ඒ පුජ්‍යලයක් මේ පෙරකි අය වගේම තමයි ශ්‍රමණේ හොයාගෙන බ්‍රාහ්මණේ හොයාගෙන ගිහිල්ලා දන් දෙනවා. ඒ දාණයට දෙන්නේ ආහාර පාන, වස්ත්‍ර, ඒ වගේම පාවාන, ආවාස කුටි, මල් සුවඳ විලවුන්, ආලෝකේ ලබා දීමට සුදුසු උපකරණ ඇඳ ඇතිලි කොට මිට දන් දෙනවා. ඒවා දන් දීලා ඒ පුජ්‍යලයා ප්‍රාර්ථනා කරනවා ඒ සියල්ලම සිය දහස් ගුණින් ඒ ඒ දේවල් ලැබේවා කියලා. එම් ප්‍රාර්ථනා කරගෙන ඉන්නකොට ඔහුට දැනගන්න ලැබෙනවා දීර්ඝ ආයස තියෙන. සියලු සැප විඳින. ලස්සන රූප තියෙන දෙවලවක් තියෙනවා. ඒ තමයි පරණින්ත වසවත් දෙවලුව. ඒ දෙවලුව උපදීවා කියලා ප්‍රාර්ථනා කරනවා. සිල්වතෙක් නම් ඒ ප්‍රාර්ථනාව හදිනවා. සීලය ආරක්ෂා කරගන්න. පංචකාම සම්පත්තියෙන් යුක්ත සිතක් තියෙන නිසා ඔහුගේ අනාගතයේ සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් කියන මාර්ග හෝ ඵල ලබන්නට උවමනාවක් නැහැ හිතේ. ඒ නිසා ඔහුගේ අදහස ඉටු වෙනවා. ඔහුගේ අදහස ඉටු වෙන්නේ සිල්වත් කෙනෙක් නිසා. හිත පිරිසුදු නිසා. දුසිල්වතෙකුට කවදාකවත් ඒ උපත ලබන්න බෑ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තව පුජ්‍යලයක් ඉන්නවා ඔහුද දාත්මණයෙකුට හෝ ශ්‍රමණයෙකුට හෝ දන් දෙනවා. ආහාර පාන, වස්ත්‍ර, පාවහන්, මල්, සුවඳ විලවුන්, ආවාස, ආලෝකයට ඕන කරන උපකරණ. දන් දීලා ප්‍රාර්ථනා කරනවා ඒවා සිය දහස් තුනෙන් ලැබේවා කියලා. එහෙම ප්‍රාර්ථනා කරමින් ඉන්නකොට ඔහුට දැනගන්න ලැබෙනවා දීර්ඝ ආයුෂ ඇති ලස්සන රූප ඇති සියලු සැප ලබන බ්‍රහ්ම කායික දෙවිලොව පිළිබඳ. ඒ බ්‍රහ්ම කායික දෙවිවරු අතර ඉපදේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ ප්‍රාර්ථනාවට අනුව ඔව් වයසට ගිහිල්ලා ශරීරයේ ඇටකොටු කැඩිලා බිඳිලා මරණයටපත් වෙලා ඒ බ්‍රහ්ම කායික දෙවිවරු අතර උපදිනවා. ඒ උපත ලබන්න නම් ඔහු සිල්වත් වෙන්න ඕන. පංචකාම සම්පත්තිය යුත් සිතක් තියෙනවා. ඒ නිසා අනාගතේ සෝවාන් මාර්ගයටෝ ඵලයටපත් වෙන්න අදහසක් නැහැ. අර අදහසින් යුක්ත ජීවත් වෙන නිසා ඔහුට ඒ උපත ලැබෙනවා. සිල්වත්ව ඉන්න ඕන. සිත පිරිසිදු වෙන්න ඕන. ඒ පුජ්‍යලයා සිල්වත්ව ඉඳගෙන පිරිසිදු සිතින් යුක්ත නිසා ඒ උපත ලබනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දානය දීමෙන් මේ උපත් හට සිදුවෙන බව. මේ අනුව බුදුරජාණන් වහන්සේ දානූපපත් සූත්‍රය දේශනා කරලා අවසන් වෙනවා. ධර්ම ඥානය වැඩි දියුණු කර ගැනීම සඳහා පින්වත් ඔබ අංගුත්තර නිකායේ පංචම භාගයේ අටක වර්ගයේ පස්වෙනි සූත්‍රය දානෝපපති සූත්‍රය කියවලා තව දුරටත් දැනුම ලබලා ධර්ම ඥානෙ දියුණු පවුම් කරගෙන මේ සසර ගමනේදී ධර්මානුත ජීවිතයක් ගත කරලා චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන හැම දිනාටම අමා මහ නිවනින් සැනසීම ලබන්න ශක්තිය මේ ධර්ම ශ්‍රවණේ ලැබේවා ලැබේවා ලැබේවා කියලා හැමදෙනාම ප්‍රාර්ථනා කරත්වා චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගනිත්වා කියලා සෑම දිනම සාදුනාදයක් පවත්වනවා. සියලු දෙනාම දෙවියන්ට පින් දෙමු. ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝචිත්වා තිරං රක්칸තු ලෝක සාසනං ධර්මානුශාසනා ප්‍රවතු දේශකයාණන් වහන්සේ පොල්ගහවිල පුතුහෙර අල්ගම ශ්‍රී සංඝරාජ රාජමහා විහාරාධිකාරී පොල්ගහවිල පුතුහෙර මහපිටිය ශ්‍රී සරලංකර සංඝරාජ මහා විද්‍යාලයේ ආචාර්ය ත්‍රිපිටකවේදී ශාස්ත්‍රවේදී අතිපූජ්‍යලීය මයිලෑවේ නාරද ස්වාමීන් වහන්සේ. වහන්සේටත් මෙවන් වූ ශාසනික කටයුතු තව තවත් ඉටු කරන්නට සත්‍ය ධෛර්ය විදුක්ති රෝගී සුවය තුනුරුවන්ගේ ආශිර්වාද ලැබීවා කියා අපේ සාදුකාරය පවත්වා ආශිර්වාද ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු.